අරුණ මහත්ම පෙරවන් සරණයි ස්වාමින් වහන්ස ජීවිතේන්ද්‍රිය කියන කාරණය අද පැහැදිලි කරපු කාරණය ස්වාමින් වහන්ස දැන් බුදුරජාණන් වහන්සේලාට ඒ වගේම විශේෂ බලයක් තියෙන යෝගයින්ට බොහෝම ආත්ම ඊටාම ආත්මගානකට කෙලින්ම බලන්න පුළුවන් වෙන්නේ අතීතය මෙන්න මේ කාරණේ නිසා වෙන්න පුළුවන් ද ස්වාමින්වහන්සේ කියන්නේ දැන් සිත් නම් ඇති වෙවි ඇති වෙවි නැති වෙනවා නමුත් ඒවා අතර සම්බන්ධතාවයක් තියෙන දේ හැටියට මේ කියපු දේ අනුව තියෙන එකම දේ තමයි ජීවිතේන්ද්‍රය. එතකොට ජීවිතේන්ද්‍රය කියන දේ යම්කිසි බලයක් තියෙන නිසා ඒ තුලින් පස්සට බලන්න පුළුවන්කමක් ලැබෙනවද? ඒ වගේම ඉදිරියට බලන්න පුළුවන්කමක් ලැබෙනවද? නෑ ඒක ජීවිතේන්ද්‍රිය චෛතසිකයේ තියෙන විශේෂත්වයක් නෙමෙයි ජීවිතේන්ද්‍රිය චෛතසිකයෙන් කරන්නේ එකින් එක සම්බන්ධ කරලා පවත්වන එක. ඒතකොට ඒක නිසාද ආපහු බලන්න පුළුවන් කියලා යබතුමා අහන්නේ. ඒක නිසාම නෙමෙයි. මොකද ඒක නිසා නම් ආපස්සට බලන්න පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින්ම බලාගෙන යා යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේට පුළුවන් එහෙම අනුපිළිවෙලින් බලන්න ඕන කල්ප 10කට එහා පැත්තේ යම් සිද්ධියක් සිහි කරන්න ඕන නම් කෙලින්ම ඒ ආරමුණු කරන්න. එතකොට මේක ආපු අනුපිළිවෙල කතාව බුදුහාමුදුරන්ට අදාළ නැහැ. මහන්සියට පුළුවන් ඒ සම්බන්ධව මේ මේ මේ අදාළ දැන් යම් කෙනෙකුට යම් කමටහනක් දෙන්න ඕන නම් ඒ පුද්ගලයා සම්බන්ධ කල්ප 10කට ඉස්සෙල්ලා කෙලින්ම ආරමුණු කරන්න. හැබැයි ශ්‍රාවකීන්ට ඒ හැකියාව අඩුයි. ශ්‍රාවකීන්ට අනුපිළිවෙලෙන් ගිහිල්ලා දැන් සරියොත් මහරහතන් වහන්සේ වැනි මහා විශාරද ශ්‍රාවකෙන්ට ඊට වඩා හැකියාවක් තියෙනවා. එහෙම නැතිනම් සාමාන්‍ය ක්‍රමය තමයි අනුපිළිවෙලින් මේ භවයෙන් ඊට එහා භවෙ, ඒ භවයෙන් ඊට එහා භවෙ ආදී වශයෙන් අනුපිළිවෙලින් යන ගතිය. එතකොට එතනදිත් එතනදී අර ජීවිතේන්ද්‍රය ඉහි තියෙන අන්‍යෝන්‍ය ගතිය යම් ප්‍රමාණයකට උදව් වෙන්න පුළුවන් අපට ආපහු බලද්දි. මොකද දැන් අතරතුර එකක් දෙකක් හිස් වෙලා තියෙනවා නම් එහෙනම් මේකෙන් ඊළඟට සම්බන්ධතාවය කොහෙටද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ජීවිතේන්ද්‍රිය චෛතසිකයේ විසින් කොතනකවත් අතරතුරක් ඉතුරු කරන්නේ නැතුව එක හා සමාන ක්‍රමයකට මේ චිත්ත පරම්පරාව නඩත්තු කරගෙන පැමිණීම සාමාන්‍ය ශ්‍රාවකයෙකුට ආපස්සට ආවර්ජනා කරලා බැලීමේදී ලොකු පහසුවක් විය හැකියි. හැබැයි එයම කාරණය කියලා අපට කියන්න බෑ. මොකද මන ඒ ආවර්ජනාව එහෙම නැත්නම් සතිය දියුණු කරගත්තට පස්සේ එහෙම දියුණු කරගත්තු කෙනෙකුට ඍජුවම අදාළ තැන ඉලක්ක කරන්න පුළුවන් ඒවට තවත් සාධක බලපාන නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම පැහැදිලි තිරුවන් සරණයි. සරණයි.